සමුදය ධම්මානුපස්සීවා කායේ කායානුපස්සී විහෙරති වය ධම්මානුපස්සීවා කායේ කායානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායේ කායානුපස්සී විහෙරති සද්ධාවන්ත සිංහතුනි ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය මගින් පවත්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම මාතෘකාවක් යටතේ පැවැත්වෙන මේ ධර්ම දේශනා මාලාවේ 8 වෙනි ධර්ම දේශනාවයි. මේක පෙර මේ සතියේදී අපි පැහැදිලි කරලා දුන්නා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ප්‍රඥා ශික්ෂාව වඩන්න තමන් ළඟ තියෙන්න ඕනේ දැනුවත් වීම මොනවද? ඒ වගේම මේ ආනාපාන සති භාවනාව යටතේ මේ ප්‍රඥා ශික්ෂාවට අපි ඇතුල් වෙන්නේ කොහොමද? මෙයම තවදුරටත් පැහැදිලි කරලා ඒ සූත්‍රයේ තියෙන ආකාරයේ ධර්ම කාරණා ටික නැවතත් අද දවසේ මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙමි. විශේෂයෙන්ම මේ පින්වතුන් දැනගන්න ඕනේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ ලෞකිකත්වයේ ඉක්මෝන ප්‍රඥාව දැනුමක් නෙවෙයි. දැනුමක් නොවන හේතුව දැනුමක් තියෙන්නේ මම ඉන්න තාක්කල් විතරයි. මම නැති තැනක දැනුමක් එතකොට බුදුහාමුදුරුවෝ මෙතෙන්දී ප්‍රඥාව කියලා ලෝකෝත්තර ප්‍රඥාව සම්මා දිට්ඨි සහගත ප්‍රඥාව හඳුන්වන්නේ මම නැති තැන. මම නැති තැන හිස් බවක් නෙවෙයි. හිස් තැනක් නෙවෙයි මේ කියන්නේ. දැනට අපිට දැක්මක් ඇති වෙනවා අරමුණු වෙන නිසා. දිට්ඨි සංකප්පාදී අංග ටික ඇති වෙන්නේ ඇහැට කනට පේනීම ඇහිීම ආදී අරමුණු නිසා. ඒ පේන දේ අනුව වෙන්න පුළුවන්, ඇහෙන දේ අනුව වෙන්න පුළුවන්, හිතෙන දේ අනුව වෙන්න පුළුවන්. අපිට දිට්ඨියක් නැත්නම් දැක්මක් ඇති ඒ දැක්ම වහගෙන ඉන්නේ කවුද? මම. මට පෙනුන දෙයක් මට ඇහුණු දෙයක් මට හිතුණු දෙයක් විදිහේ තමයි අපිට මේක දැනෙන්නේ. මේක තමයි අවිද්‍යාව. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ලෝකයේ යම්කිසි තැනක් තියෙනවා 아무තු දැක්මකුත් තියෙනවා. ඒ දැක්මට අනුගතව 아무තු සංකල්පනා ටිකක් තියෙනවා. ඒ සංකල්පනාවට අනුව ඒ වාචා කම්මන්තා ජීවත් වෙනස් වෙනවා. ඒ විශේෂ දැක්මට අනුව වායාම සති සමාධිත් වෙනස් වෙන තැනක් තියෙනවා. ඒ දැක්ම ඇතුලේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය විතරයි. ඒ චතුරාර්ය සත්‍ය විතරක් මේ දැක්ම ඇතුලට ලබා ගන්නවා කියන එක තමයි ප්‍රඥා ශික්ෂාවේ අවසානය. කුසඥාන ලැබෙන්න උතුම්. කුත්ති ඥානය තමයි මේ විපස්සනා වැඩි. කුත්ති ඥානේ සෝදුයි. තර විපස්සනා භාවනා අවසාන ඵලය එහෙනම් මේ ධිට්ඨිය අපේ දැක්ම මමෙන් තොර කිරීම. මම ඉවත් කිරීම. තර මම ඉවත් කරපු ධිට්ඨිය තුළ තියෙන්නේ මොනවද? සත්‍ය හතර විතර. දැන් මා අපිත් හැම වෙලේම උදේ ඉඳලා හවස වෙනකන් ඇහැරලා මේ ජීවත් වෙනවා කියන්නේ ඇහැට කනට නාසයට ජීවිත කයට මනසට කියනවා අරමුණු එන්න සලස්වනවා අරමුණු එනවා ඒ අරමුණක් ගානේ අපි දිට්ඨි සංකප්ප ආදී අංග ඇති වෙනවා වේගෙන් ඇති කරගන්නවා ඇති වීම ස්වභාවිකයි ඒ සියලුම දිට්ඨියක් ඇතුලේ දැනට දෙන්නේ මොකද්ද මම ඉන්නේ ධර්මයේ ඉගෙන ගන්නකොට මම ඉන්නේ ඉගෙන ගන්නේ ධර්මයේ මොකද්ද සමහර විට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මය මම බුදුදහම තුල මම කියලා කෙනෙක් නැහැ. බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ මම නැති බවක් කියලා ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නවා කියන්නේ කාවින් හරි අහන්න පුළුවන්, බණ අහලා වෙන්න පුළුවන්. ඒ ඇහෙනකොට Tamanට ඇති වෙන්නේ මොකද්ද? දිට්ඨියක් ඒකෙන් ඇති වෙන සංකල්පන. ඒ දිට්ඨිය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඉගෙන ගන්න දිට්ඨිය තුලත් ඉන්නේ කවුද? කවුද අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ඉගෙන ගන්න? මම එතන මම තමයි මේ ඉගෙන ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ඉගෙන ගැනීම සත්‍ය ඥානය. එතකොට මම නැති කරගන්න කරන දේ බුදුහාමුදුරුවෝ කියලා පෙන්වන දේ කිරීම කුත්තික. හරියට කරොත් ලැබෙන්නේ මොකද්ද? එහෙනම් අපිට නොලැබෙන්නේ හරියට කරන්නේ. හරියට කරන්නේ නැතුවත් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන එක. අපි අවුරුදු ගණන් විපස්සනා කරනවා. ඔය කියන මම නැති කරන්නද අපිට ඕනේ? තමන්ගේ දීප්තිය ඇතුළට චතුරාර්ය සත්‍ය ඇතුළු කරන්නද ඕනේ? උඩ යන්න පාවෙන්නද? වෙන පෞල් ප්‍රශ්න ටිකක් විසඳ ගන්න. රටේ ප්‍රශ්න ටිකක් විසඳ ගන්න. සමාජයේ ප්‍රශ්න ටිකක් විසඳ ගන්න. ලෝක ප්‍රශ්න ටිකක් විසඳ ගන්න. කොහොම එයක් විපස්සනාවෙන් ලැබෙන්නේ? ඒක නිකන් ගෙවල් දොරවල් වල කරන කටයුත්ත. ඒකට මෙන්න මේ දැක්මේ වෙනසක් තියෙනවා. එහෙනම් ප්‍රඥාව අපි හඳුනගන්න. ප්‍රඥාව තුළ මමයි නැත්තේ. මම නැති තැනට බුදුහාමුදුරෝ ගෙනෙන පාර ඔයගොල්ලන්ට දැන් පැහැදිලියි. මම නැති තැනට ගෙනියන්න බෑ එකපාරට. මේකට මූලිකව එයා සැලසීලා තියෙන්න ඕනේ ක්‍රමවේද දෙකක්. අවමෝස. දැන් මේ කියන ප්‍රඥා විපස්සනා භාවනාවකට යන්න ඒ කුජලයා විසින් මේ මොහොතේ සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ කාරණා කිහිපයක්. මේ භාවනා ක්‍රමෙන් යන්න. පළවෙනි කාරණය තමයි මේ මම හදන්නේ සංහාව. සංහාව අපේ ක්‍රියාත්මක වෙනවා ස්වરૂප හතරකින්. දැන් මේ විපස්සනාවෙන් අහක් කරන්න හදන්නේ තණ්හාවේ අවසාන ස්වરૂපය. දැන් තණ්හාවේ අවසාන ස්වરૂපය අහක් කරන්න යමෙක් මහන්සි වෙනවා නම් එයා දැනටම කටයුතු කරලා මොකක්වත් නැත්නම් අවසාන ස්වરૂපයට පෙර ඉන්න ආකාර තුනෙන් එකක තණ්හාව තියෙනවා නම් මොකද? නිකන් අපි හිතමු යම්කිසි වස්තුවක් තියෙනවා. ඒ වස්තුවේ රවුම් වස්තුවක්. මේකේ මැදම තියෙනවා මොනවා හරි જાතියක්. ඒ ඒ જાතිය තියෙනවා මැද රවුමක. ඊට පිටින් තියෙන රවුමක තව જાතියක් තියෙනවා. අනිත් එතකොට රවුම් දෙකක තියෙනවා වර්ග දෙකක්. ඒ වගේම තුන්වෙනි රවුමකක් තියෙනවා જાතිය. හතරවෙනි රවුමකක් තියෙනවා. එතකොට නිකන් සාමාන්‍ය වස්තුවක් භෞතික වස්තුවක් කියලා ගන්න මොනවා හරි අපිට ඕන දෙයක්. මේ ස්ථාන හතරක හතර විදිහකින් තියෙනවා. දැන් මේ අභ්‍යන්තරයේ ගැඹුරේම තියෙන දේ අහක් කරන්න පුළුවන්ද? පිටින්ම තියෙන දේ හක් වෙන්නේ නැති. ඒක. නෑ. ඉස්සෙල්ලම කරන්න ඕනේ පිටින්ම තියෙන දේ අහක් වෙන්නේ. ඊට පස්සේ ඊට යටින් තියෙන දේ අහක් කරන්න. ඊට පස්සේ ඊටත් යටින් තියෙන දේ අහක් කරන්න ඕනේ. එහෙනම් හතරවෙනි එක අහක් කරන්න කලින් පිටින් තියෙන ස්වરૂප තුනකින් තියෙන ඒවා හත් වෙනවා. දැන් විපස්සනාවකින් කරන්නේ සංහාව වෙනම ස්වરૂපයකින් තියෙන එකක් අහක් කරනවා. මම හැදෙන්නේ සංහාව. එතකොට සංහාවෙන් මම හැදෙන එක විපස්සනාවෙන් අහක් කරන්න නම් සංහාව අපේ මීට පෙර මීට එළියෙන් තියෙනවා තව ආකාර තුනක්. මේ තුන අහක් කරගෙන ඉන්න ඕනේ මේ මොහොතේ. මම මතක තියාන්නේ මේ මොහොත මේ ඕනේ. මුළු ජීවිතේම නෙමෙයි. පරද්ද ගන්න එක. ජීවිතේ නෙමෙයි මේ මොහොතේදී වෙන්නේ. එතකොට සංහාව මෙහෙම ස්වરૂපත්ව හතර මොනවද අපේ පවතින? මේ හරියට අර වස්තුවක ගෝලාකාර වස්තුවක වටේට ඉන්නා වගේ තමයි. අපේ මනසේ අභ්‍යන්තරයේම ඉන්නවා තණ්හාව. ඒක ක්‍රියාකාරී වෙන්නේ අනුසය මට්ටමේ. ඒකට බුදුහාමුදුරුවෝ කියන අනුසය කියලා. ඊළඟට අපේ මනසේ පරිඋත්ථාන මට්ටමකින් තණ්හාව ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අපි කියන්නේ අපේ සංකල්පන. දැන් ඔයගොල්ලන්ට කල්පනා ශක්තියක් ලැබිලා තියෙන්නේ අරුම පුදුම දෙයක් ඉන්නේ අපේ තණ්හාව. ඔයගොල්ලන්ට බලහන්න දැන් තියෙන්නේ මොකද්ද කල්පනා. මේ බණ ගැන හොඳ නරක විවේචන එන්නේ කොහෙන්ද? සංකල්පන. කවුද ඔය හැදලා දුන්නේ? සංකල්ප. ඊට පස්සේ අපේ සංහාව එතනින් නවතින්නේ. අපේ ශරීරාංග වලට එන්නේ. දැන් ශරීරාංග වලට සංහාව ආපුවම මොකද වෙන්නේ? ඒක ප්‍රතිඵලය තමයි ඔයගොල්ලන්ට ශරීරයක් ලැබෙන්නේ. ඒ ශරීරය තුලින් වාචා කම්මන්තාදී පවතින. මොන ශරීරයේ තුලට තණ්හාව ආපුවම වෙනවා. තණ්හාව උතනින් උනනවා කියන්නේ. ඒගොල්ලන්ගේ ශරීරයෙන් පිටට එළියට අප්පේ. එළියට පැන්නම් මොකද්ද? ඒගොල්ලන්ට අයිති වෙලා තියෙනවා ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දීදරෝ රට රාජ්‍ය ආගම් මේවා කොහේවද? ඇඟ ඇතුලේ තියෙනවත් නෙවෙයි. වාචා කම්මන්ත ආජීවත් නෙවෙයි සංකල්පනා විතරකුත් නෙවෙයි. හිතේ අභ්‍යන්තරයේ තියෙන ඒවාත් නෙමෙයි කොහෙද තියෙන්නේ? බාහිර පරිසරයේ කවුද ඒවා අයිති කරගෙන තියෙන්නේ? දැන් විපස්සනා භාවනාවකට යන මොහොතක gedara dora තියෙන පොල් ගහ පුවක් ගහට තණ්හාව තියාගෙන බෑ. එයි පොල් ගහ තියෙනවා නම් ඒක මගේ නම් විපස්සනාවකින් මොකද්ද කරන්නේ? දැන් විපස්සනාවකින් වෙනවා කියන්නේ මොකද්ද? මම කියන දේ අහක් කියන. ඒක මම කියන දේ අහක් වෙන්න පුළුවන් මගේ දේවල් ගොඩක් එළියේ තියෙනවා. මගේ පුතා, මගේ දුව, මගේ අම්මා, මගේ තාත්තා, මගේ නෝනා මගේ මහත්තයා මගේ ගෙදර මගේ රට මගේ ජාතිය ඔය ටික තියෙද්දී මම හත් වෙයිද මේ එළියෙම තියෙන මගේ සංහාවේ අන්තිම නියෝජනය දැන් එතෙන්දි බෑ දැන් මේක බැරි හින්දා බුදුහාමුදුරු පෙන්නනවා විපස්සනාවට කාලයක් යොදා ගන්න මේක නැතුව අපිට ජීවත් වෙන්න බෑ මේක නැති කිරීම පොරුවට මම මම නම් ඔහොම හිතන්නේ නැහැ කියන්නේ කවුරු හරි කියන්න පුළුවන්. මට නම් ඔහොම හිතෙන්නේ නැහැ. මගේ දේවල් නැහැ. ඒ හිතෙන්නේ නැති කාටද? මගේ දේවල් නැති කෙනා. තේරුණානේ? ඒ හින්දා මේක රංගපාල දිරෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. කාටවත් රංගපාන්න පුළුවන් තැනක් නෙවෙයි. මේ තණ්හාව එක්ක රංගපාන්න බෑ. රංගපාන්න පාන්න. මොකද තණ්හාව කරලා තියෙන්නේ අපිට මේ සංසාරය කියන්නේ සංහාවට ඕන පදේට නටන නැතුමා. ඒකම හඟපෑන්නේ. ඒක ඇතුලේ අපිත් සංගපාණ්ඩ ගියොත් සංහාවට විරුද්ධව මොකද වෙන්නේ? අපි මොඩේ වෙනවා. ඒ මොඩේ වෙලා සංහාවේ පදේට අපි වෙන නැතුමක් නටනවා. එයා එතකොට තව කැමති. ඒ හින්දා මට අයිති නෑ කියන එකෙන් මේකෙන් බේරෙන්න බෑ. දැන් නමුත් තේරෙන්න විදිහක් බුදුහාමුදුරු පෙන්වනවා. ඔයගොල්ලෝ ඒව අනුගමනය කරලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ඉතින් තියෙන ඔය ගෙවල් දොරවල් ඉඩම් කඩන්නේ අක්කර ගණන් දූ දරුවෝ ඕන තරම් අත්කරලා මේ මෙහෙම ඉන්න පුළුවන් නේද? ඒගොල්ලෝ ගැන කල්පනා නොවි ඉන්න මනසවල් ඔයගොල්ලන්ගේ ජීවිතේ තියෙනව නේද? අන්නේ තැන වැඩි කරලා. නැතු අර ටිකක් කරලා පනලා දුවලා රඟපාලා බොරු කරන්න බෑ. එනවනේ. මේකෙන් සත්‍යයට යන්න බෑ. ඒක රඟපෑම. සත්‍යයට යන්න පුළුවන් වෙන්නේ අර ටික අතහැරලා යන්න සත්‍ය හොයන වෙලාවේ. යන්න ඕනේ නෑ. ඒ gederම වෙන්න පුළුවන්. Tamange gederම වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවෙදී ඔයගොල්ලෝ සත්‍ය කරා යන්න නම් අර බාහිර ප්‍රසාදක වලින් දේවල් Tamange මනසින් අහක් වෙන්න ඕනේ. සංහාවට ඒක ලියලන්න දෙන්නේ නැතුව බේර ගන්න ඕනේ. මේ බේරගන්න නිකම් බෑ පුරුද්දක් එක් කරගන්න. මේ පුරුද්දට බුදුහාමුදුරුවෝ පෙන්නනවා නම මේක පුරුද්ද ඇති වෙන්න කරන්න තියෙන්නේ ඡාග කියන ගුණය පුරුදු කරන්න. දන් දෙන්නේ ඕකට. දන් දීලා පුරුදු වෙන්නේ මොකටද? ඕන වෙලාවට Tamanට තියෙන මේ භෞතික වස්තු ටික මනසෙන් ඉවත් වීමේ හැකියාව ලබා ගන්න. මොකද ඕන වෙලාව මොකද්ද? සීලයක් ගැන සීල ශික්ෂාවක ඉන්න වෙලාවක ඕන වෙනවා අපිට භෞතික පාරිසරයේ අපිට අයිති දේවල් වලින් ඉවත් වෙන්න. කායිකව විතරක් නෙවෙයි මානසිකව. ඒ ශක්තිය ලැබෙන්නේ කාටද? අර දන් දීන පුද්ගලයන්ට. ඒ නිසා දන් දීමෙන් තමයි ඒක කරන්නේ. දන් දීපු නැති නිසා දන් දීපු නිසාවෙන් තමයි ඔයගොල්ලෝ අද මෙහෙම බනහන්නේ. දැන් බනහනකොට නැත්නම් සංදීපු නැති කෙනාට තේරෙන්නේ භෞතික පරිසරයේ තියෙන දෙයක් මීට වැඩිය ලොකුයි කියලා. දැන් බණ අහන්න බැරි වෙන්නේ ඇයි කියලා බලන්න. ඔයගොල්ලන්ට බණ අහන්න බැරි වුණා කවදද? වෙලාව නැති වුණා. ඉවර නැති වුණා. මොකක්ද මේ ඉවර නැති වුණා මොකක් හරි දෙයකට හේතුණානේ. හේතුණු මේ බාහිර පරිසරයට නෙවෙයි. ආන්නේ ගුණය පිහිටනවා දන් දීමේ. තේරුණානේ? ඒ නිසා දන් දීමෙන් ඒක පුරුදු කරගන්න ඕනේ. මේ විදිහට බාහිර පරිසරයෙන් ඔයගොල්ලෝ ඈත් වෙලා තියෙන්න ඕනේ. මේ විපස්සනා භාවනාවකට යන්න. ඈත් වෙනවා කියන්නේ පරිසරයෙන් ඈත් වෙනවාට එදී ඒවා අරමුණු වලින් සංහාවට ලියලන්න දෙන්නේ නැති වෙන්නේ ඒවා මතක් වෙන එක නැතිවීමක් නෙවෙයි. ඒකත් වරද්ද ගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය කියන විදිහට හාමුදුරුවෝ එහෙනම් අපි භාවනා කරන්න ගියාම gedara මතක් වෙන එක වැරදි. තේරුණානේ? ඒක නෙමෙයි මේ කියන්නේ. gedara මතක් වුණා කියන එක අපේ හැකිය. gedara මතක් වුණාට gedara ගැන ඇලෙන එක ඒ මතක් වීමෙන් ගන්න වෙන ප්‍රයෝජනය. දැන් නමුත් ඔයගොල්ලන්ට දැන් භාවනා කරන්න ගිහිල්ලා කුසිත දිව්‍ය ලෝකයේ විමානයක් මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ මොකද්ද? මේ ලංකාවේ තියෙන ගියා. ඇයි හේතුව? අපේ අරමුණු දීලා තියෙන්නේ අපේ පරිසරය තුල. තේරුණා නේද? අරමුණු මතක් වීම ප්‍රශ්නයක් නෙමෙයි. අරමුණු වලට ඇලෙන එක නවත්වීමයි මෙතන වෙන්නේ. ඒකට පරිසරයේ සාධකෝලින් ඒක ගැලවෙන්න ඕන නම් ගෙදරම මතක් වෙනවනම් දරුවම මතක් වෙනවනම් එයාට මේ මතක නැති කරගන්න බෙහෙත් දීලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරෝ දීපු බෙහෙත බොන්න. ඇලෙනවනම් මතක් වීම නරකයි නෙමෙයි. මතක් වෙච්චාම අඬ අඬ යන්න හිතෙනවනම් නැගිටලා අනිත් වැඩේ දාලා යන්න හිතෙනවනම් කරන්න දෙයක් කරගන්න බැරුව යනවනම් එයාට තියෙන විසඳුම මොකද්ද? දන් දෙන්න කිව්වේ. දන් දීම පුරුදු වුණා මනස වෙනස් වෙනවා අර මතක් වෙන්නේ මේක ඇලෙන්නේ නැතුව නවත්තන්න පුළුවන්. ඒකෙන්ද ඡාග ගුණය පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ ඒකට සුදුසුකම් ලැබලා තියෙනවා පුරුදු වෙලා තියෙන ලංකාවේ බෞද්ධ හුඟක් මේ ගුණේ ඉහළයි. ඒක වැදගත් ගුණයක්. ඊට පස්සේ අපේ තණ්හාවට ඉඩ තියන්න හොඳ නෑ. අතපය හරහා ඉස්සරහට යන්න. තණ්හාව හරි කැමති මේ අතපය හරහා ලියලන්නේ. මේ ශරීරාංග වලින් ලියලන්න තමයි. සංහාවට හොඳ මූලයක් මේ ශරීරාංග. ඒ නිසා එතනින් අපිට යන්න ඉඩ දෙන්නේ. ඒකෙන්ද ඔයගොල්ලන්ට භාවනාවට වැඩි ලොකුයි නේද කතාව. මේක කාටද ලොකු? ඔයගොල්ලන්ගේ කතාවේ අයිතිකාරයකයි. සංහා. සංහා ලියලන්න ආසයි කතාවක්. තේරුණානේ? දැන් සීලයක් නැති කෙනෙකුට සීල් ආරක්ෂා කරලා කියනවා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පංචශීලයව රකින්න පුරුදු වෙන්න කියන්නේ ඔන්නේ ගුණේ. සීල් ආරක්ෂා කරලා පුරුදු වෙන්න පුරුදු වෙන්න සංහා වාචා කම්මන්ත ආදී වලින් අහක් කරනවා. එර්මණේ දුස්සීලයට කවදාවත් සංහාව අහක් කරන්න බෑ මේ අංග වලින්. ශරීරාංග වලින් බෑ අහක් කරන්න. දැන් තිරසනේ දුස්සීලය ඉස්සන්නේ නිකන් ඉන්නවා. කොයි වෙලෙත් මොකක් හරි නිදා ගන්න වෙලාව විතර නැන්නා උගේ කාර්යය එක්ක කණ්ඩ හොයන්න හරි ඇවිදින්නේ. තේරුණානේ? දැන් නමුත් සත්‍ය කරා යන්න ඇවිදලා බෑ. ඔයගොල්ලෝ දැකලා තියෙන දැන් කාය විවේකයයි මේ සත්‍යයට ඕනේ. කාය විවේකය කියන්නේ ඔයගොල්ලන්ගේ සංහාව අඩු කරන්න ඕනේ වාචා කම්මන්තාදී. ඒක සීලයෙන්ම කරන්නේ වාචා කම්මන්තාදීව පාලනයක් විතරයි. නමුත් සමාධි මට්ටමට යනකොට ඔයගොල්ලන්ගේ වාචා කම්මන්තාදීව අතුරුදහන් කරනවා. මේකට කියනවා සමාධියට ඉස්සෙල්ලා ලැබෙන දෙයක්. ඒක කාය විවේකය. තේරුණාද? කාය විවේකයේ ඉන්නකොට එයාගේ තණ්හාවේ අතු දෙකක් කපලා ඉවරයි. වාචා කම්මන්තා ජීවහරහා තණ්හාවට ලියලන්න නෑ. බෑ. කාය විවේකී. අර ගෙවල් දොරවල් ඉඩම් කඩන් යාන වාහන හරහා තණ්හාවට ලියලන්න බෑ. එහෙනම් තණ්හාවට ලියලන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් පරිඋත්ථාන කෙලෙස් හරහා නීවරණ හරහා පුළුවන් අනුසය මට්ටමේ තියෙනවා. දැන් එහෙනම් බුදුහාමුදුරු ඇයි ආස්වාදයේ පාස්වාදයේ ගැන මෙනෙහි කරන්න කිව්වේ කියලා දැන් තේරෙන්නේ. මේක නිකම් මේ ඕනවට එපාවට දේශනා කරපේකුත් නෙවෙයි. මේක ඔයගොල්ලන්ට කලාවකට ලස්සනට තාලෙට කරන්න දීපේකුත් නෙවෙයි. මේක විලාසිතාවකුත් නෙවෙයි. මේකෙන් කරන්නේ මොකක්ද? හුස්ම ගැන අවධානයෙන් ඉන්න කිව්වේ ඔයගොල්ලන්ගේ මනසේ පරිඋත්ථාන මට්ටමින් සංහාව ශක්තිය වෙනවා නීවරණම. මෙන්න මේ නීවරණ ටික යටපත් වෙනවා. සංහාව ශක්තිය වෙන්නේ නැහැ. දැන් තුන් පොළොක්. අපේ ජීවිතේ මොනවද තුන? පරිඋත්ථාන කෙලෙස් තරහක් නැහැ. ඒ වගේම විතික්‍රමණ කෙලෙස් වන වාචා කම්මන්තහ ආජීවාරහත් නැහැ. ඒකෙනුත් පිට තියෙන අපේ පරිසර සාධක වස්තුන් වන ieval දොරවල් ඉඩම් කඩන් යාන වාහන වල තණ්හාවට දියලන්න හැකියාවක් නැහැ. දැන් තණ්හාව පොඩි කූඩු වෙලා තියෙන එක තැනක. ඒක අනුසය මට්ටම. මෙන්න මේ අනුසය මට්ටමේ තමයි දැන් මම ඉන්නේ. තණ්හාවෙන් හදලා දෙන්නේ මමයි. මේ අනුසය මට්ටමේ මම නැති කරන්න තමයි විපස්සනා වෙලා. තේරුණා නේද? දැන් එතකොට අනුසේ මට්ටමේ මම නැති කරගන්න එක හරියට හරියට බුදුහාමුදුරෝ කියන දේශනාව පිළිපැදලා මේ දේ හරියට පුරුදු වුණොත් ඔයගොල්ලන්ට අපේ දැක්ම තුලින් මොහතකට තණ්හාව හක් කරනවා. ඒ තණ්හාව හක් කරපු මොහතක් කියද ඒ දැක්ම තුල තැම්පත් වෙන්නේ මොහොතේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යය තැම්පත් වෙන මොහොතක් ආවොත් අපේ ජීවිතයක මේ අපේ දැක්ම තුළ තම තමාගේ දැක්ම තුළ මේ මොහොත සෝවාන් වෙන මොහොත. සම්මා දිට්ඨිය ලබන මොහොත. දැන් අපි සම්මා දිට්ඨිය ලබා ගන්න මොනවද කරන්නේ? හොඳට ධර්ම සාකච්ඡා කරන්න. බණ ඉගෙන ගන්න. ලැබෙයි. මම ඉගෙන ගන්න ධර්ම සාකච්ඡා කරන්නේ කොහෙන්ද? මේ තණ්හාවේ කී පොළක් එළියට ඇවිදී එතනින් පස්සේද කියලා බලන්න. සියලුම සාකච්ඡා තියෙන්නේ කොහෙද? වාචාව. වාචා හසුරවන්න තුර සාකච්ඡාවක් නෑ. බණ අහන එක වෙනවා. තේරුණා නේද? සාකච්ඡාවෙන් ධර්මයට යන්න බෑ කියන්නේ ඒකයි. සත්‍ය දකින්න බෑ. සාකච්ඡා තියෙන බොහොම සංහාවේ අවසාන කෙලවර. සංහාව පාස් කරලා තියෙන්න ඕනේ යාගේ සාකච්ඡාවට එන්න කලින්. අනුසය මට්ටම පාස් කරලා තියෙන්න ඕනේ. වචන පිට වෙන්න නම් පරිඋත්තරණ මට්ටම පාස් කරලා තියෙන්න. ඒකට සාකච්ඡාව මෙහෙවන්නේ ඔයගොල්ලෝ දන්නවද? අපේ ළඟ තියෙන උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡාව කියන නිවර්ණ. එතන නිවර්ණ දෙකක් තියාගෙන කොහොමද සත්‍ය ලබන්නේ? එහෙනම් සාකච්ඡාවකින් සත්‍ය දකින්න බෑ. නමුත් මෙහෙම වටද්ද ගන්නත් බෑ. සාකච්ඡාවත් සත්‍ය දකින්න උදව් කරගන්න. සාකච්ඡාවත් තුල සත්‍ය දකින්න. තේරුණානේ? නමුත් දැන් මෙහෙම ඔයගොල්ලෝ අහලා තියෙනවා මේවල් රටේ තියෙන ලොකු ප්‍රශ්න හින්දා මම මේ කියන්නේ. ඔයගොල්ලෝ කොහේදීවත් බනකට හරි බන පොතක හරි අහලා තියෙද බන කියනකොට හොවන් වුණා අහවලා. ආමුදුරු කෙනෙක් හරි ගිහියෙක් හරි. සකදා දාන වුණා. බණ කියන දේශකය. දේශකයන් වහන්සේ බණ බණ කියන ආසනේ සෝවාන් වුණා. සකදාගාමී වුණා. අනාගාමී වුණා. අරහත් වුණා. එහෙම අහලා නෑ. නමුත් දැන් බලන්න බණ අහනකොට යමෙක් සෝවාන් වුණා, සකදාගාමී වුණා, අරහත් වුණා ඒව අහලා තියෙනවනේ. එහෙනම් බණ කියලා තෝ මාර්ගඵලලාභිය කියන්නේ ඇයි? කතා කරන තැන සත්‍යයක්. දේශකයන් වහන්සේ දේශනා කරනවා නම් මේ සත්‍යෙත් එතෙන්ට එකතු වෙන්නේ කතා කරනකොට මමයි කතා නමුත් බණ අහනකොට ඔයගොල්ලෝ දක්ෂ වුණොත් දක්ෂ වෙන්න නම් විපස්සනා පුරුදු වෙලා තියෙන්න ඕනේ. විපස්සනා පුරුදු වෙලා දක්ෂ වෙලා ඉන්න කෙනෙකුට බණ ඇහෙන කොටත් අර විපස්සනාව හරහා මමනේ තියෙන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ දැනට බණ අහලා සෝවාන් වෙන්න යන්න ඇවිදින්න යන්න එපා කොහෙවත්. බණ අහලා සෝවාන් වෙන ක්‍රමය හදාගන්න. කොහොමද? ඒ කියන්නේ විපස්සනා භාවනා පුරුදු වෙන්නේ. ඒ පුරුද්ද ඇති කරගෙන ගියොත් මෛත්‍රී බුදුහාමුදුරුව ළඟට ඇවිදී බණ කියලා ඔයගොල්ලෝ සෝවාන් කරා. මේ ගමන බැරි. තේරුණා නේද? නමුත් ඔයගොල්ලෝ බණ අහන්න පසේවුදුවරු හොයාගෙන ගියා කියන මේ ප්‍රශ්නේ ඉතිරෙන්නේ. ඒ අපි කරන්නේ නේද? තේරුණා නේද? ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ මේ ශික්ෂාව වඩන්න පුරුදු වෙන්න. තේරුම් අරගෙන වඩන්න. ඒ වැඩුවොත් කවදා හරි මෛත්‍රී බුදුහාමුදුරන්ට උදව් කරන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ට ඕනේ විදිහේ දෙයක් හොයාගෙන ඔයගොල්ලෝ ඇවිද්දා කිව්වට මෛත්‍රී බුදුහාමුදුරට උදව් කරන්න බැරි වෙයි. හරියට කරොත් ගෞතම බුදුහාමුදුරුවම උදව් කරා. ඇයි? ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ තියෙන්නේ. එතකොට ওই දෙකෙන් Taman තීරණය කරන්න ඕනේ මොකද්ද සිය යුත්තේ කියලා. ඒකම දැන් කල්පනා කරන්න ඕනේ මෙතන අපි කතා කරේ මේ ප්‍රඥා ශික්ෂාව මම නැතිවීම මෙතන වෙන ප්‍රඥාවක් බුදුහාමුදුරන්ගේ නෑ අනිත් දැනුමක් තියෙනවා ඒ දැනුම ලෞකිකයි අපිට තියෙන උපාදි වෙන්න පුළුවන් ඒවත් දැනුමක් ප්‍රඥාවක් නෙවෙයි අපිට තියෙන අවබෝධ අධ්‍යක්ෂින් සියල්ලම දැනුමක් ඒක ප්‍රඥාවක් නෙවෙයි ප්‍රඥාවකට යන්න පුළුවන් විදිය දැන් බුදුහාමුදුරුවෝ මේ අපි ඉගෙනගෙන යන භාවනා ක්‍රමයේ තියෙන විදිහ නැවත තේරෙනවාද කියලා බලන්න. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මුලින්ම හුස්ම ගැන අවධානයෙන් ඉඳලා ඒ දේ ගැන අත්හැරලා අත්හරින්න ඕනේ නීවරණ යටපත් වෙන සැහැල්ලු මනසක් එන වෙලාවේදී ඒ ගැන අමතක කරලා ඉති අධ්‍යත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියන තැනට අපි යන්නේ. බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති කියන පදේ තේරුම් අරගෙන ඒකට අනුව අපි හැසිරෙන්න බලමු. මම ගිය සතියේ කියා දුන්නා අධ්‍යත්තං වා කියලා මෙතන කියන්නේ කය. කයේ දැනෙන දේ. දැන් යමෙකුට කය ගැන අවධානයෙන් ඉන්නකොට කාලයක් පුරුදු වෙනකොට එකපාරට දැනනවා නේ මෙයා පුහුණු වෙන්න ඕනේ කියලා මතක තියාගන්න විහෙරති මේ වචනවල තේරුම වාසය කරන්න ඕනේ කාලයක් ගත වෙනවා කියන එක තේරුම් ගන්න මිනිත්තුවක් දෙකකින් මේක කරන්න පුළුවන් කියන එකක් නෙවෙයි ධර්මය. එතකොට කාලයක් තිස්සේ මේ භාවනා පුරුදු කරනකොට ඔයගොල්ලන් කයේ සීතලයක් දැනෙනවා, උෂ්ණ දැනෙනවා, කද ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා. මෙහෙම මෙහෙම කයේ විවිධ කම්පන චංචල අපි නොහිතන දේවල් ඇතුලෙන් දැනෙනවා. මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ ප්‍රතිචාර දක්වන්න බෑ. ප්‍රතිචාර දැක්වුවොත් විපස්සනාවෙන් ගිලිහෙනවා. ප්‍රතිචාරයේ තියෙන මගේ ළඟ. මම කරන දෙයක් ප්‍රතිචාරය. හැකිතරම් දුරට ප්‍රතිචාරයෙන් ඉවත් වීමෙන් තමයි මම ඉවත් වෙන්නේ. මං කියන සටහන දැන් අනුශය මට්ටමේ තියෙන්නේ. ඒ අනුශය මට්ටමෙන් ගිලා බහලා තියෙන මම අහක් වෙන්නේ ප්‍රතිචාර නොදැක්වීම. එතකොට Tamanට මේ කය ගැන මෙහෙම අවධානයෙන් ඉන්න කියලා බුදුහාමුදුරු උපදේශක් දෙනවා හරියට මලමිණියක් වගේ. සිහියෙන් ඉන්න ඕනේ. නමුත් අනික් කටයුතු ඔක්කොම මලමිණිය වගේ. දැන් මලමිණියකට මැරිච්ච මිනිහෙකුට හිතන්න බෑ. අර්ථකතන නෑ. සංසන්දනය කරන්න බෑ. ඔයගොල්ලෝ ඉගෙනගත්තේ ධර්මයට නැත්නම් මෙතන මේ දැනෙන්නේ අහවල් ධාතුවයි. ඒ කියනකොට මලමිණියට පණින්නේ. තේරුණා නේද? දැන් මං අහවල් පොතෙන් කියවලා තියෙන්නේ එකයි මේ වෙන්නේ. එතකොට කියවපු කෙනා කවුද? දැන් බුදුහාමුදුරන්ට ඕනේ කියවපු කෙනෙක් මෙතන ඉතුරු කරගන්නද? මමත්වය හක් කරන්නේ. එහෙනම් අපිට ධර්ම දැනුම මෙතෙන්ට ගෙනාපු හැටි වැඩි. පොතේ දැනුම ගේන්න බෑ. ඉගෙනගත්ත දැනුම ගේන්න බෑ. තේරුණා නේද? වෙන ගේන්න නැතුව ඔයගොල්ලෝ හරි ශික්ෂාවේ ඉන්නවා නම් එතන ඉන්න ඕනේ. මලමිනියක් වගේ සතියෙන් අර කයේ දැනෙනවා. එතකොට දැනෙන්නේ දෙකයි. දෙව ආකාර දෙකයි තියෙන එකක් අධ්‍යස්ත. Tamante මේ මොහොතේ දැනෙන එක. දැනෙන්නේ නැති එක බහිද්ද. ඔන්නේ මූල ධර්මයට යන්න දැනෙන්නේ නැති එක බහිද්ද කියලා හිතනද මේක ප්‍රායෝගිකව පුහුණු කරන්න මේ වචන දෙකේ නිරුක්ති හොයන්න යන්න එපා. නිරුක්ති හොයන්නේ කවුද මම? දැන් බණ අහනකොට අපිට හිතෙනවා. එහෙම වෙන්නේ කොහොමද? මම කියන්නේ අධ්‍යත්ත බහිද්ද කියන්නේ එහෙම එකක් නෙමෙයි ඉන්නේ අහවල් පොතේ අහවල් හාමුදුරුවෝ කියා දුන්නේ වෙන විදිහට කියලා කල්පනා කරන්න. ඒක කරන්න යන්න එපා. තේරුණා නේද? ඔයගොල්ලෝ කය ගැන අවධානයෙන් ඉන්න මේක ශික්ෂාව මම වැඩි කරන එක නෙමෙයි මේකෙන්. එන්නේ මගේ දැනුමක් හදන එක නෙමෙයි. මට වටිනා මොනෝ හරි ගේන එකක් නෙමෙයි මම නැති කරන එකක් මේකෙන් කරන්න යන්නේ. තේරුණා නේද? ඉලක්කය හඳුනගන්න. මම නැති තැනට මම වැඩි වෙන ඒවා අපි එකතු කරන්න හොඳ නෑ. එතකොට විපස්සනාවක් නෑ. තේරුණානේ? දැන් අපි යන්නේ අර අධ්‍යාත්ම කයයි කය ගැන අවධානයෙන් ඉන්න බහි තේරෙන්නේ නැති එක බහිද්දා. තේරෙන්නේ නැති එක හොයන්න එපා. ඒක හරියට මෙන්නේ වගේ එකක්. බහිද්ද මෙතන වැදගත් දෙයක් නෙවෙයි. දේශනාවල හරියට දේශනාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචන නෙවෙයි. දැන් මම මෙහෙම සරල උදාහරණයකින් මේ අධ්‍යත්ත බහිද්ද කියන එකේ බහිද්ද නෙමෙයි වැදගත් අපිට අධ්‍යත්ත. ඒක වෙන්නේ කොහොමද කියලා කියා දෙන්න. දැන් ඔයගොල්ලන්ට ඕන වෙනවා පාන් ගෙඩියකින් කෑල්ලක් කපා ගන්න. දැන් පෑන් පාන් කෑල්ල අතර ගත්තම ගෙඩියද වැදගත් ඔයගොල්ලන්ට ඕන වෙන්නේ කෑල්ලද? කෑල්ලයි. නමුත් දැන් අපි පීයක් අරගෙන කපනවා. අපිට ඕන කෑල්ල ගන්න. කැටුවට පස්සේ ඔයගොල්ලන්ගේ කෑල්ල ගත්තට පස්සේ පාන් ගෙඩිය ඉතුරු කෑල්ලක් නැද්ද? දැන් ඔයගොල්ලෝ ගත්ත කෑල්ලක් තියෙනවා තව කෑල්ලකුත් ඉතුරු වෙනවා. නමුත් කැපුවේ එකපාරයි නේද පිටින්. එහෙනම් එකපාරක් කපපුවාම කෑලි දෙකක් එනවා නේද? අධ්‍යත්ත බහිද්ද කියන්නේත් එහෙම එකක්. මේ සතියේ සතියේ නැවතී පිහියෙන් කෑලි කපනවා. කොහෙද කපන්නේ? තමන්ගේ කය. කයට දැනෙන අරමුණ කපනවා. දැනෙන එක අධ්‍යත්ත. එහෙනම් ඉබේම බහිද්දේක දැනෙන්නේ නැති. තේරුණා නේද? දැන් යමෙක් පරේෂණ පවත්වන්න ගියොත් බහිද්දේක හොයන්න ගියොත් බහිද්දේක මොකද්ද කියලා සාකච්ඡා කරන්න ගියොත් ඕකට පොත් ලියන්න ගියොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට ඕන එකද වෙන්නේ? මම නැති වෙනවද? එහෙනම් අමුතු මමෙක් හැදෙනවද? පිස්සු මමෙක් හැදෙනවා. ඔන්නේ පිස්සුව තමයි දැනට අපිට හැදිලා තියෙන්නේ. තේරෙනවද? ඒ කියන දැන් ශික්ෂාව හඳුනා ගන්න ඕන ප්‍රඥාව හඳුනා ගන්න ඕන. දැන් ඒක නිසාවෙන් අපි අර පිස්සු වැඩ නොකර බුදුහාමුදුරන්ගේ දේශනාව මොකද්ද කියලා තේරුම් අරගෙනම මෙතන හැසිරෙන්න ඕනේ. හරියට හැසිරුණොත් අපිට ලැබෙන්නේ මොනවද? මේ කියන මම දිය කිරීමේ වැඩපිළිවෙල ලැබෙනවා. තේරුණා නේද? මේක සම්පූර්ණ වෙන්නේ මෙතෙන්දී නෙමෙයි. අද මාත්‍රිකා කරපු ඒ ගාත්මේ දේශනා පාඨයේ අහරහා. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ ශරීරය ගැන, කය ගැන අවධානය ඉන්නවා අපි. අධ්‍යත්තං කි අධ්‍යත්තං වා කාය කායන පස්සී විහෙරති. බහිද්ධාවා කාය කායන පස්සී විහෙරති. තව දියුණු වෙනකොට සතිය ඒ කල්පනාවෙන් මේ අධ්‍යයනයේ ඉන්නේ අපි සිහිය විතරයි තියෙන්නේ ඒ සිහියෙන් මලමිනිය වගේ අර දැනෙන දේවල් වල ඉන්නකොට ආ අධ්‍යාත්ත බහිද්ධාවා කාය කායනුපස්සී කියලා සුවිශේෂී තැනකට සතිය ගෙනියනවා. ඒ කියන්නේ එක මොහොතවල් අහු වෙනවා මේ මොහොතේ දැනුනේ එක ඊගා මොහොතේ දැනෙන්නේ. ඒ කියන්නේ දැනිච්ච එක අධ්‍යාත්තන දැනෙන්නේ නැති එක බහිද්ධ. තේරුණා නේද? ඉස්සර දැනෙන එක දිගටම දැනෙනවා. විනාඩි ගණන් දැනෙනවා කියලා අපිට තේරෙනවා. දැන් කකුලේ දණිස්සේ රස්නයක් දැනනයි මීට පෙරත් තිබුණා දැනුත් තියෙනවා තවත් තියෙනවා. නමුත් තව සතිය ප්‍රකට වෙනකොට ප්‍රශ්නයක් දැනෙනවා දැන් ඊගා මොහොතේ සීතලක් දැනෙනවා. අන්න අධ්‍යත්ත බහුල. තේරුණා නේද? මේ සතිය දියුණු වීමෙන් තව තව මේකේ ලක්ෂණ හම්බ වෙනවා මේ කය ගැන. මොකෝම මේ අභිධර්මයේ අනුවත් කිසි දෙයක් හිතන්න බෑ. හිතන්න ගියොත් ප්‍රතිචාර මනමිනියට පණේ. විපස්සනාවෙන් ඉන්නේ. තේරුණා නේද? ධර්ම දැනුම මෙතෙන්ට ගෙන්න බෑ. ධර්මයේ ඉගෙන ගන්න වෙනවා වෙනම මෙතෙන් විතරක් ගේන්න බෑ. විපස්සනාවට ගේන්න බෑ. විපස්සනාවේ තියෙන්නේ අවබෝධයේ මේ පැත්ත විතරයි. සංසන්දනයක් හෝ පරිේශනයක් විපස්සනාවේ නැහැ. දැන් එහෙම වෙලා අපි ඔතෙන්ට ගියා කියමුකෝ. ඊගාට විපස්සනා සම්පූර්ණ වෙන්න මෙහෙම වෙනකොට මම ඉන්නවා. මගේ අඬු තුනක් කැඩිලා දැන් මම ඉන්නවා මෙතන. හැබැයි අඬු තුනක් කැඩිලා. අඬු හතරක් තිබිච්චිය මගේ අඬු තුනක් කැඩිලා. එක අඬකින් ඉන්නේ. ඒ අණ්ඩ මොකද්ද? අර අනුක්ෂේ මට්ටමේ අණ්ඩයි. දැන් මෙතන ප්‍රතිචාර නොදක්වගෙන මේ විදිහට අවධානයෙන් ඉන්න එකට බුදුහාමුදුරෝ දෙන වචනේ අනාලය. ඇලෙන්නෙත් නෑ මේකට, ගැටෙන්නෙත් නෑ. මේක පුරුදු කිරීමෙන් තමයි ප්‍රඥාව දෙන්නේ. අනාලය. ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති අනාලය. ඡාග කියන එකෙන් වෙන්නේ අපේ ගෙවල් දරවල් ඉඩම් කඩම් මේ භෞතික සම්පත් වලින් සංහාව ඉවත් කරගන්න ක්‍රමය. ප්‍රතිනි ප්‍රතිනිශ්ශබ්ද කියලා පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ විසි කරලා සංහාව හක් කරන්න ඕන. මොනවද විසි කරන්නේ? ගණන් ගන්න නැතුව ගන්න ඕනේ වාචා කම්මන්තාදී. සීලෙන් කරන්නේ ඒක. ඊට පස්සේ මුත්‍ති යටපත් කිරීමෙන් තණ්හාව මුදවන්න ඕනේ. ඒ කොහෙද? පරිඋත්තාන කෙලෙස් වල. සිහි වර්ණ ටික යටපත් කරා. දැන් අපි එතන පාස් කරගෙන දැන් ඉන්නේ අනාලයෝ කියන මට්ටමේ. ප්‍රතිචාර දක්වන්නේ නැතුව මේ අනුශේ මට්ටමේ තණ්හාව අහක් කරනවා මම අහක් කරනවා. මෙහෙම ඉස්සරහට යනකොට බුදුහාමුදුරුවෝ දෙන වාක්‍යයක් මෙන්න මේ විදිහට සමුදය ධම්මානුපස්සීවා කායස් කායේ කායනුපස්සී විහෙරති. මෙතන දැන් බලන්න ඉස්සෙල්ලා කිව්වා අධ්‍යත්තං වා ඉති අධ්‍යත්තං වා කායේ කායනුපස්සී විහෙරති. දැන් කියනවා සමුදය. අධ්‍යත්ත කියනකොට මම ඉන්නවා. සමුදය කියන්නේ හටගන්න. හට මේක තේරුම ගත්තොත් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් ඉහ. එතකොට හටගේ හයේ හට ගැනීම ගැන සතියෙන් යුක්තෝ යා වාසය කරනවා. අර භාවනා කරන සුද්ධල. සතියේ එතකොට අහුවෙන්නේ මගේ තැනක් නෙවෙයි. දැන් සමුදය කියන තැන විශේෂ වචනය හට ගන්නවා කියන එකයි සමුදය කියන්නේ. වය කියන්නේ නැති වෙනවා. ඉස්සර අධ්‍යත්තන්වා. දැන් අධ්‍යත්ත කියන එක ලිහිල් වීමෙන් ආවේ සමුදය ඉතු වුණා. බලන්න මෙතන අර මං ඉස්සර ගියපු දිට්ඨියේ තියෙන මූලික අදහස් වලට ගැලපෙන්න මේ යන්නේ. ටික ටික අපි. මං කිව්වා ඉස්සර අපිට ඇහැට පේනකොට ඇහැට එන අරමුණ හරහා දකින්න දේ අනුව දැක්මක් ඇති ඒ දැක්ම තුල ඉන්නේ කවුද? මම. තේරුණා නේද? අධ්‍යත්ත කියන පත්තේ උඩ අනුසේ වට්නමේ මමෙක් ඉන්නවා. තේරුණානේ? තවත් මේ සතිය පුරුදු කිරීම තුළ අධ්‍යත්ත කියන එක අහක් වෙලාවක පරිවර්තනය වෙනවා සමුදය හට ගැනීම විතරයි. හට ගැනීමක් දකින සතියක් තියෙනවා. හට ගැනීම දකින කෙනෙක් නැතිව. ආන්න මේක තමයි මේ ඉති සමුදය ධම්මානුපස්සීව ආයත්මින් වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා කොහොමද අපි වෙන්නේ? ඔළුවේ රස්නයක් දැනෙනවා. ඒක මගේ ඔළුවේ කියන එක දන්නවා සතිය. ඒ අවබෝධය අපිට තියෙනවා. තවත් සතියෙන් වැඩියෙන් වැඩියෙන් ඉඳ ගියාම මොකද වෙන්නේ? කොයිට වෙනස් දෙයක් අපිට වෙන්නේ? හට ගැනීමක් පත්වීමක් හට ගන්නවා දකින්නවා සතිය දකින්න කෙනෙක් නැතිව. තේරුණා නේද? මෙන්න මෙතෙන්ට විපස්සනාව ගෙනිච්චොත් සමු ඉති සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒකත් තව ඉස්සරහට වය කියන්නේ නැති වෙනවා. හටගත් එක නැති වෙනවක් දකින්නවා සතියේ. දකින්න කෙනෙක් නැහැ. දැන් ඕක තවත් දිනු වුණා මෙන්න මේ ප්‍රබල තැනට යනවා. සමුදේ වය ධම්මානුපස්සීවා කයස්මිනී. ඇතිවීමක් හා හට නැතිවීමක් දකින්නවා සතිය අල්ල ගන්නවා දකින්න කෙනෙක් නේ. මෙතෙන්ට යනකොට මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ වෙන වචන වලින් සම්මාදිට්ඨිය. හරියට ඔතෙන්ට යන්න පුළුවන් රඟපාන්න නැති. රඟපාන්න යන්නේ දැනීම. තේරුණා නේද? සම්මාදිට්ඨිය නෙමෙයි මෙහෙමයි මේකයි අරකයි කියලා විස්තර කරන්නේ කවුද මම දැන් මෙතෙන්ට යන්න කියන්නේ විස්තර කරලාද සාකච්ඡා කරලාද වාද කරලාද කොහෙන්ද යන්න කියන්නේ ශික්ෂා තේරෙනවනේ ඒකට මෙතෙන්ට ගියොත් ඔය සමුදය ධම්මානුපස් ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැනට ඔයගොල්ලෝ හරියට වරද්දක් නැතුව ශික්ෂාවෙන් ගියොත් ඔතන සම්මාදිට්ඨිය. තේරුණා නේද? ඔය තැන හරියට පාස් කරලා දැනුවත් වුණොත් ඕක සෝවාන් වීම වෙන විදිහකට කියනවා. හැබැයි බොරුවට අපිට යන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. හැබැයි සෝවාන් වුණා කියලා කවුරු හරි කියනවනම් යා යන්නේ. ඇයි? ලෝකේ සෝවාන් වෙන්න බැරි එකම එක්කෙනෙක් ඉන්නේ. තේරුණා නේද? කවුද බැරි? කෙනා මම. මම ඉන්න තාක්කල් සෝවාන් වීමක් නෑ. සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද මම? එහෙනම් මම සෝවාන්ද කියන ප්‍රශ්නයවත් මම සෝවාන් කියන ප්‍රකාශයවත් ධර්මයේ වැදගත් තමයි. තේරුණානේ? මම සෝවාන් කියන කෙනා ඇසුරු කරන්න හොඳ නෑ. බලාගෙන භයානකයි. එහෙම අදහසක් එන්න නම් යාට වැරද්දක් කියලා. මොකද්ද වැරද්ද? සෝවාන් වෙන තැන සම්මාදිට්ඨිය හැටිය අදන්නේ. සම්මාදිට්ඨිය තුල තියෙන්නේ මොකද්ද මම නැති. මම නැති වෙනකොට ඉන්නේ කවුද? දිට්ඨිය නැති වෙනවා නේ. දැක්ම තුලට ඉන්නේ කවුද? ආර්ය සත්‍ය හතර. මම නැති තැනක තියෙන දිට්ඨිය දැක්ම සත්‍ය හතර. සත්‍ය හතර දිට්ඨිය තුල ආවා කියන්නේ මම නැති වුණා කියන්නේ සෝවාන් වුණා කියන්නේ සම්මා දිට්ඨිය ලැබුණා කියන්නේ ඔය කොයි කක්ද එකම ධර්මයේ පැතිකඩ කීපය තේරුණා නේද ධර්මයේ දැනගෙන මිශ්‍රහට යන්න විපස්සනාවෙන් මොනවා ප්‍රතිඵල හොයන්න එපා විපස්සනාක ප්‍රතිඵලයක් නැහැ ප්‍රතිඵල තියෙන තරමක් තියෙන්නේ මතම තේරුණා නේද දැන් යමෙක් භාවනා කරලා මට මෙහෙම වුණා කියලා කියනෝ නම් විපස්සනාව වැරදිලා. තේරුණා නේද? එතකොට සම්මාදිට්ඨිය දැක්ම තුළට එනකොට මට මෙහෙම වුණා කියලා කියන එක යෙදෙන්න බෑ. යෙදීමක් නෑ. වචන නෑ. භාෂාවක් නෑ. ඇයි එහෙම නැති වෙන්නේ? මම හිතුවත් කාමයේ තේරුණානේ? එතකොට මෙන්න මේ වගේ ගියොත් බුදුහාමුදුරු දේශනා කරනවා මේ විදිහට ඉස්සරහට ගියොත් මේ බහුලීකත කරොත් මේක විහරති මට්ටමේ තියෙන භාවනාවක්. උගක්කල් වාසය කරන්න ඕනේ. දිගින් දිගට කරන්න කරන්න ඔයගොල්ලෝ ළඟ වැඩෙන්නේ මොනවද? බොජ්ජංග ධර්ම. මේ කියන්නේ ඉති අධ්‍යත්තං වා කාය කායන් පස්සී විහෙරති බහිද්ධා වා කාය කායන් පස්සී විහෙරති ආදී වශයෙන් පෙන්නලා තියෙන මේ විපස්සනා භාවනාව තුළ ඔයගොල්ලෝ කරන්නේ කොමක්ද මලමිණියක් වගේ කය ගැන අවධානය යොමු ප්‍රතිචාර නැහැ සිහි කල්පනාවක් තියෙනවා නීවරණ යටපත් වෙලා මෙතෙන්දි දියුණු වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මම දියුණු වෙන ගමන් මේ ඉන්න තැන බොජ්ජංග ධර්ම දියුණු වෙන තැන ඔයගොල්ලන්ගේ සංකල්පනාවල තියෙන්නේ සද්ධා මේ මේ සද්ධාදී ඉන්ද්‍රයන් පහයි ඒ වගේම බල ධර්ම පහයි බොජ්ජංග ධර්ම හතයි ඒවා ගැන පසුව අපි පැහැදිලි කරනවා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කරුණු ගැන දැනට මතක තියාගන්න මෙතන තමයි විපස්සනාව කියන්නේ. Tamanට ඕනේ විකාරයක් වෙන එක නෙවෙයි විපස්සනාව. එතකොට කවුරු හරි කියනවා නම් මම මෙච්චර කල් භාවනා කරලා මෙන්න එහෙම දෙයක් මට වුණා කියලා ඒක විපස්සනාවක් වෙන්නේ. එයා කරලා තියෙන වෙන මොනවා හරි භාවනාවක්. මොකද විපස්සනාවකින් මෙහෙම දෙයක් වෙන්න බෑ. වෙන්න පුළුවන් එකම දෙයයි බුදුහාමුදුරන්ට වෙන්න ඕන එකම දෙයයි තියෙන්නේ මම නැති වෙන්නේ. දැන් යමෙකුට හිතන්න පුළුවන් මම නැති වෙන තැන මෙන්න මෙහෙමයි කියලා වචන ටිකක් කතා කර හැකියි. ප්‍රකාශයක් කර හැකියි. මම නැති තැන මෙහෙමයි. දැන් භාවනාවේදී ඔය තැනත් අපිට සමාජයේ පොත්වල දකින්නේ මිනිස්සු කියන්නේ භාවනා කරලා මට මෙහෙම වුණා කියලාද භාවනා කරලා මට මොනව හරි වුණා නම් එතන විපස්සතාවක් නෑ. තේරුණා නේද? මේක තේරුම් ගන්න මේක තමයි ගැඹුරුම කාරණේ. අපි දැන් මේ විදිහට තමයි ඉස්සරහට යන්න ඕනේ. දැන් මේ පින්වතුන්ට තේරෙනවා ඇති එහෙනම් මේ අපිට ඇයි මේ සීල සමාධි ප්‍රඥා වලින් ප්‍රතිඵල නැත්තේ අපේ දැක්ම වැරදි. අපි හොයන්නේ වෙන දෙයක්. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන තව දෙයක්. තේරුණා නේද? නමුත් බුදුහාමුදුරේ ශික්ෂාව අපි කරගෙන යනවා. බුදුහාමුදුරන්ට ඕන ප්‍රතිඵලය නෙමෙයි අපිට ඕනේ. අපේ කල්ලි වාදයකින් හෝ පුජ්‍යල වාදයකින් හදාගත්තේ ප්‍රතිඵලයක් හොයාගෙන බුදුහාමුදුරන්ගේ ශික්ෂාව අනුගමනය කරනවා. ඒ අවසාන ප්‍රතිඵලය අපිට පෙන්වන්නේ ලෝකේ සමාජයෙන් දෙන්නේ මොකද්ද? මං අවුරුදු 40ක් විපස්සනා කරා. මොකද්ද කරපු විපස්සනා? සතර හතිපට්ඨානෙ වැඩි වෙලා. බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨාන සූත්‍රයේම දේශනා කරනවා මුලින් අගින් කියනවා මේ සතර සතිපට්ඨානයේ යමෙක් අවුරුදු 7ක් හරියට දැනගෙන වැඩුවොත් එක්කෝ අනාගාමී වෙනවා නැත්නම් රහතන් වහන්සේ වෙනවා ඒ වුණාට අපි කියන්නේ කොහොමද මම අවුරුදු 30ක් සතිපට්ඨානේ වැඩිවා දැන් මොකද්ද තියෙන වැරැද්ද බුදුහාමුදුරනේ වචනේ අභිභෝයයි. කොහොමද අභිභෝයන්නේ? බුදුහාමුදුරෝ පෙන්නපු දේ නෙවෙයි වැඩි අපේ විකාරය. තේරුණා නේද? දැන් මම මේ කියා දෙන්නේ ඔයගොල්ලන්ට උපදෙස් දෙන්නේ අපි තව තවත් මහන්සි වෙලා. හැමෝම එක දැන් මමත් උපදේශක් දුන්නා. මෙන්න මේ ක්‍රමයට වඩන්න කියලා. ඔයගොල්ලෝ තවත් ඊට වැඩිය හොඳ දේ කියනවා නම් හොයලා හරි දේම කරන්න. හරි දේම කරන්න. එතකොට බුදුහාමුදුරනේ වචනේ ඉක්මවන්න කාටවත් බෑ. හරියට සතිපට්ඨානයේ මොකක්ද කියලා තේරුම් අරගත්තොත් අනිවාර්යෙන් බුදුහාමුදුරන්ගේ කියමන ගලේ කෙටුව වගේ මේක හරියන්න ඕනේ. අවුරුදු 7ක් වැඩුවොත් මොකද වෙන්නේ? එයා රහතන් වහන්සේ. තේරුණාද? ඒ කියන්නේ ඒකටම මහන්සියලා කියන්නකෝ. දැන් ඔයගොල්ලෝ වගේ පැයක් දෙකක් මාසෙකට දවසකට මේ පුරුදු කරොත් ඔයගොල්ලන්ට එහෙනම් සෝවාන්වත් වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒක වෙනවා නම් හරි. තේරුණා නේද? හැබැයි දැන් මොකද සෝවාන් වෙන්න බැරි වෙනවා. බැරි මේ විපස්සනාවම අද දවසේත් වඩා ඒගොල්ලෝ නමුත් සෝවාන් වෙන්න බැරි හේතුව එකක් තමයි එකක් මම ප්‍රධාන එකක් කියන්නම්. සෝවාන් වෙන්න ඕනේ කාටද? අන්නේ ඒ මට සෝවාන් වෙන්න ඕනකම තියෙනවා තාක්කල් සෝවාන් වෙන්නේ. තේරුණා නේද? ඒක අහක් වෙන්න ඕනේ මේ ශික්ෂාව. ඉතින් අද කාලෙත් අවසාන වෙනවා. දැන් මේ පින්වතුන් අද අටවෙනි දේශනාව අවසන් වුණේ. ඊගා දේශනා දෙකේ අපි අනිත්ව පැහැදිලි කරනවා. මේ ධර්ම ශ්‍රවණයෙන් ඇති කරගත්තා වූ සියලුම කුසල් Tamanට චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වේවා කියන අදහසින් ප්‍රාර්ථනාව ඇති කරගන්න.